අරුණ මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස බොහොමත්ම පින් සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීම ගැන ස්වාමින් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට මට අහන්න හිතුන එක ප්‍රශ්නයක් තමයි මතු කරන්න කියන එක වැදගත් කියලා හිතුණා දැන් අපි මේ ජීවිතේ යම් කිසි විදිහකට ධානය තත්ත්වයක් එහෙම ඇති කරගත්තා නම් කොයි වගේ අවස්ථාවක් හරි එතකොට එයා දන්නවා මම හේතු කරගන්නවා කියලා. ඔව්. නමුත් අපි හිතමු අනිත් කට එහෙම කරන්න බැරි වුණත් අපි උත්සාහ කළොත් ඒ කියන්නේ අර වගේ කෙනෙක් ෂුවර් එකටම දන්නවා මම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ කියලා. නමුත් අනික් කට්ටිය පවා දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු දේ ඇත්ත. නමුත් ඒ වුණාට තමන් කරන උත්සාහය අතාරින්න නැතුව ස්වාමින් වහන්සේලා ගුරුවරු යටතේ ඒක කෙලෙස් තුනී කරගනිමින් සමාධිය වැඩිම තුලින් පුදුමාකාර විදියට ඇතැම් විට එයාගේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන් වෙන්න පුළුවන් කියන ස්වාමීන් ඇත්තටම ඉතින් අපි ඒක දැන් මට ත්‍රි හේතුක ප්‍රසන්දියක් නැහැ ඒ නිසා මට මේක කරන්න බෑ කියලා අතහැරලා දානවා නම් ඒක අලසකම හෝ අනුවනකම හෝ අවිචාරවත් බව. ඒ කියන්නේ එහෙම අපිට තීරණය කරන්න බෑනේ. දැන් Taman යම්කිසි ධානයක් උපදවා ගත්තා නම් ඒ තනත්තාට තීරණය කරන්න පුළුවන් Taman ත්‍රි හේතුකයි කියලා. එතකොට ත්‍රි හේතුකයි කියලා තීරණය කළා වුණාට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තිබිච්ච පමණින්ම නිවන් දකින්නෙත් නෑ. ධාන ලබන්නෙත් නෑ. ඒකට උත්සාහය තියෙන්න ඕනේ. එතකොට මේ පිළිබඳව අපි ඕන තරම් අවස්ථාවල කතා කරනවා. දැන් මහදන සිටු පුත්‍රයා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. ඒ නිසානේ බුදුහාමර දේශනා කරන මේ මිනිස්සයා උත්සාහ කරන රහත් වෙන්න තිබුණා කියලා. අජාසත් රජුරෝ කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. ඒ නිසානේ ධානා විඥා උපදවන්නට පුළුවන්. එතකොට ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබූ පමණින් නිවන් දකින්නවා කියන එක නෙමෙයි නිවන් දකින්න ඒක ප්‍රධාන සාධකයක් වෙනවා. හැබැයි ඒ සාධකය තියද නැද්ද කියලා අපට හඳුනා ගන්න පහසු නෑ. නමුත් වඩා වැදගත් වෙන්නේ ඒ සාධකයේ තිබුණත් නැතත් උත්සාහවත් වීමයි. ඉතින් ධානයක් ලැබුවාම එතනත්තට තහවුරු වෙනවා තමන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා කියලා. හැබැයි එහෙම තහවුරු නැයි කියලා ඒතනත්තා එතනින් පස්සේ අනිවාර්යෙන් නිවන් දකින්නවා කියලා එහෙම තීරණය කරන්න බෑ. අවශේෂ සාධක සම්පූර්ණ වෙලා නම් තමයි නිවන් දකින්නේ. ඒ නිසා අපිට මේවා ගැන නිගමන ඇති කිරීම පහසු නෑ. ඒ නිසා වඩාම යෝග්‍ය දේ තමයි හරියට අරමුණ ඉලක්ක කොටගෙන ඒ සඳහා පුහුණු වීම. එහෙම කරගෙන යනකොට අදාළ සාධකත් එක්කලා කවර මොහොතක හරි ඒ ඵලය ලබන්නට අපි සුදුසුකම් ලබනවා. ඉතින් එහෙම නැතුව මට නම් ත්‍රි හේතුක ප්‍රසන්දයක් නැතුව ඇති. ඒ නිසා තමයි මට මේව වැටහෙන්නේ නැත්තේ කියලා කල් ඇතුවම දේවල් අතහැරලා දැම්මොත් ඉතින් ඒතනත්තාට මේ ශාසන ප්‍රතිපදාව තුළ මොනම ඉඩක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා අපි අලස නොවි, උදාසීන නොවි අපි පිළිබඳ පූර්ව නිගමන වලට එන්නේ නැතිව සහ අනිවාර්යෙන් මම මේ ප්‍රතිඵලය ලබනවාමයි කියලා අනවශ්‍ය විදිහට ඵලයත් එක්ක එල්ලෙන්නේ නැතිව ඉලක්කය හඳුනාගෙන ප්‍රතිපදාව හඳුනාගෙන නිරන්තර පුහුණුවයි අත්‍යවශ්‍ය වෙන්නේ එහෙමයි ස්වාමීන් තවත් තියෙන අපූර්ව දෙයක් තමයි මේ සමාධිය ඉහළට වඩනකොට එක එක් අවස්ථාවල තමන්ගේ දැන් අපි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ ප්‍රඥාව ඥානය වර්ධනය කරන එක අර මනසේ තියෙන තියුණු බව හිතාගන්න බැරි විදිහට වර්ධනය වෙලා තමන්ටම අත්විඳින්න පුළුවන් තමන්ගේ ශක්තිය ඒත් එක්කම ස්වාමින්වහන්සේ අපිට කිව්වෙන්නේ ධර්ම මාර්ගයේ නිවන් දකින්න මාර්ගය විතරක් නෙවෙයි අන්න ඒ විදිහට ඒක දියුණු වෙනකොට එයාට වෙන වෙන දේවල් පවා ඊටාම පැහැදිලිව සම්බන්ධ කරගන්න අන්තර් සම්බන්ධතාවයන් තේරුම් ගන්න පවා හිත යොමු කරපු පමණින් වගේ හැකියාව සාමාන්‍ය ජීවිතේත් වැඩි වෙන්න පටන් ගන්නවා මම හැබැයි එතනදී අපි පරිස්සම් වෙන්නත් ඕන ඒකම ඊට පස්සේ අපිට උපක්ලේශයක් හැටියට නිර්වාණගාමිනී මාර්ගයට බාධා වෙන්නත් පුළුවන් මොකද ඒ තමන්ගේ කුසලතාවයන් ශක්තියින් අවදි වෙනකොට බාහිර බොහෝ දේ ගැන අවධානය යොමු කළ සැනින් දේවල් දැනෙන්න ගන්නකොට අපේ මනස මොකද තාම කෙලෙස් නැසන නැති නිසා සක්කාය දිට්ඨිය තෘෂ්ණාව අවිද්‍යාව දුරු කරලා නැති නිසා කුතුහලය ඒ වගේම දේවල් පිළිබඳ ආශ්චර්ය අද්භූත බව මේවත් එක්කලා අපි පැටලි පැටලි යන්න පුළුවන්. ඒ නිසා හැම විටම වැදගත් වෙනවා අපේ ඉලක්කය හඳුනා ගැනීම. මගේ ප්‍රාර්ථනා මොකද්ද? සම්මා සම්බුද්ධත්වයේද, පච්චේක බුද්ධත්වයේද, ශ්‍රාවක භාවයේද? ඒ ශ්‍රාවක බුද්ධත්වය නම් එහි මගේ ප්‍රභේදය කුමක්ද? මම මහා ප්‍රඥාව ඇති මම භික්ෂුන් වහන්සේලා අතර ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නටද යන්නේ? මම 이르දියෙන් අග්‍ර වෙන්නටද යන්නේ? මම එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥාණයෙන් අග්‍ර වෙන්න? ඒ මොකද්ද මගේ ස්ථාවරය? අන්න ඒකට ඉලක්කගත කොටගත්තු ප්‍රදේශයකට අපේ මනස මෙහෙවන්නට අපි හැම විටම පරිස්සම් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට එහෙම නැතත් අපිට අත්දැකීම් ලබන්නට බාධාවක් නෑ. හැබැයි අපිට කාලය ගොඩක් ප්‍රමාද වෙන්නට පුළුවන් අපේ ඉලක්කයට යන්න. ඉතින් ඒ නිසා ඒ මූලික අවස්ථාවේදී අපිට ගුණාංග හැටියට වැඩෙන කර්මම නිර්වාණගාමිනී මාර්ගයේදී විදර්ශනාවට උපක්ලේශ ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නටත් අපි පරිස්සම් වෙන්න ඕන. එහෙමයි සාම. සේම සෝදාමත් පැහැදිලි. නිර්වාණ සන්නයි.